දේශ මූලික සිද්දකේ විතරයි. ඒත් හැම දේශ මූලික සිද්දකේ හැම වෙලෙම ඇති වෙන්නේ නැහැ මේ චෛතසික ධර්මය. එතකොට ඒ සිත්වල ඒ කියන්නේ දේශ මූලික සිද්දකේ ඇති වෙන්නේ අර කරපු නොකරපු පවකින් ගැන තැවෙන අවස්ථාවල පමණයි. එතකොට උද්දච්චය කුක්කුච්චේ නැතුව ඒ කියන්නේ කුක්කුච්චෙන් වෙන්වලා ඇති වෙනවනේ එතකොට ඒක තේරෙනවා හැබැයි කුක්කුච්චේ කියන්නේ අකුසලයක් කුක්කුච්චේ ඇති වෙන හැම වෙලාවකම උද්දච්චය තියෙනවා උද්දච්චය විතරක් තනි වෙන වෙලාවල් තියෙනවා හැබැයි කුක්කුච්චේ තනිව උපදින්නේ නැහැ උද්දච්චයත් එක්කම උපදින්නේ ඒක තමයි පැහැදිලි කාරණාව කියන්න දෙන්නේ මේ එතකොට මේ දෙකම නීවරණ වෙනවා නීවරණ වෙන්නේ භාවනාවට ඒ වගේම යහපත් ත්‍ත්වයට බාධා වෙන හින්දා උද්දච්ච කුච්ච කියලා කියන්නේ හැම වෙලේම මේ නොසන්සුන්කම ඇති කරගෙන හිත භාවනාවෙන් අතුමුදවන ඒකාග්‍රතාවය නැති කරවන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ මේවා උපදින්න හේතු වෙන කාරණා වගේම ඒ කෘත්‍යයන් වල තියෙන සමානකම් හින්දා තමයි මේ දෙකම සිද්ධ කරන්නේ හිතන සංසුන් කිරීමක්මයි එහෙනම් මේ දෙක එකට තියෙන බාධා වෙන්නේ සමාධියට. චිත්ත සමාධියට ප්‍රබල වශයෙන් බාධා වෙනවා විරුද්ධ වෙනවා මේ චෛතසික ධර්මයන්. ඉතින් ඒක ඉඳ ඒවා නිවරණ බවට පත් වෙනවා. ඉතින් අපි මේ වගේ දේවල් දැන් ඔය හිතේ නොසන්සුන්කම කියන එක මෙතනදී අපි මතක් කරන්න ඕනේ තීන මිද්දේදීත් එහෙමයි හැම එක්තැනකදී මෙහෙමයි මේවා සිද්ධ වෙන්නේ ඒ කියන්නේ දැන් අපි දන්නවා භාවනා කරනකොට උපදින්නේ කුසල් සිත්. එතකොට එතකොට කුසල් සිත් එක්ක අකුසල චෛතසික උපදින්නේ නැහැ. හැබැයි ඒ භාවනාවට ඉස්සෙල්ලා ඒ භාවනා සිතක් පහළ වෙන්න ඉස්සෙල්ලා හෝ භාවනා කරන අතර ඒ අතරමැදදී මේ උද්දච්ච කුක්කුත සහගත සිත් මේ වගේම තීන මිද්ද සහගත සිත් එතකොට කාමච්ඡන්ද ආදී සිත් 15 වීම සිද්ධ වෙනවා. එහෙම ඒ වගේ සිත් 15 වීම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේ භාවනාවෙන් උපදින චිත්ත විශේෂයෙන් මේ උද්දච්ච කුක්කුච්ච ඇතිවෙන භාවනාවෙන් උපදින චිත්ත සංප්‍රයුක්ත සමාධියක් තියෙනවා නම් අන්නේ සමාධිය දුබල වෙනවා. අර තීන මිද්දේ උපදිනකොට වීර්යය දුබල වෙනවා. අපි ඒක මතක් කරන්නේ වෙලාවේ. දැන් මේකෙදි වෙන්නේ සමාධිය දුබල වෙන්න හේතුවක් වෙනවා. අර පූර්ව භාගයේ හෝ එහෙම නැත්නම් අතරමැදදී හෝ මේ භාවනාවත් එක්ක ඒ අතරමැදිව හෝ පූර්ව භාගයේදී උපදින්නා වූ උද්දච්ච කුච්චයන් හේතු කොටගෙන සමාධිය දුබල වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සමාධිය දුබල වීම නිසා පැහැදිලිවම ගැඹුකාරී தත්ත්වයක් නැති වෙනවා. මේකට ප්‍රබලව හේතු වෙනවා මේ සීල පාරිශුද්ධයක් නැති වෙනකොට කුච්චය උපදිනවා. සීලයෙන් චෝදනා වෙනකොට. හරිද? එතකොට විසුණු මහන්සියලාගේ අවැත් වලින් චෝදනා එනකොට ඒ අයට සිත එක කරගන්න බැරි වෙනවා. බැරිවත් පරාජිකා තත්ත්වයටපත් වුණා කියලා විශ්වක් එවැනි තත්ත්වයකටපත් වෙලා එහෙමනම් කරගන්නට බැරි වෙනවා. හුඟක් වෙලාවට හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ සමාධියට බාධා වෙන නිසා වෙයි. එතකොට අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හරිම අමාරුද වෙන දේවල් වර්තමාන දේවල් හුඟක් වෙලාවට නමුත් මේ පසුතැවීම කියලා කියන මේ කුකුච්චය කියලා කියන එක නවත්ත ගන්න අමාරු තත්යකටපත් වෙනවා ඒක සද්ද බලන සංසුන්කමක් ඇති වෙන සමහර තමන් අතින් කරපු පව් ගැන විතරක් නෙවෙයි පුළත් නොකරපු යහපත් දේ ගැන ඔක නිකන් අපි තේරෙන ලෞකික උදාහරණයකින් මම කියන්නම් මේ ඔය මේ විභාගයකට එහෙම මේ පාඩම් කරන ළමයින්ට විභාගය කිට් වෙනකොට සමහර අයට මේ පාඩම් කරේ නැහැ කියලා නොසන්සුක්කම උපදිනවා. ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙනවා. පසුතැවීමක් ඇති වෙනවා. අයියෝ මට කරගන්න බැරි වුණා මේ. අහවල් අහවල් දේවල් කරලා කර හිටියා කියනකට වැඩිය අවශ්‍ය දේ කරගන්න බැරි වුණා කියලා කියන්නේ නොකරපු අවශ්‍ය දේ පිළිබඳව ගැටලුවක් උපදිනවා. නොකරපු අවශ්‍ය දේ පිළිබඳව ගැටලුවක් ඉපදෙනවා. ඒ වගේම කරපු නරක පිළිබඳව පසුතැවීමක් නොකරපු හොඳ දේ ගැන පසුතැවීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහට මේ උද්දච්ච කුච්ච තමන් කෙරෙහි තියෙනවද නැද්ද කියලා අර කලින් අපි මතක් කරා වගේම තමන් කෙරෙහි මේ වගේ ස්වභාවයක් තියෙනවද නැද්ද කියලා තමන්ම හොයාගන්න ඕනේ. එහෙම හොයාගත්තේ නැත්නම් මේවා නැති කරගන්නට පුළුවන්කමක් නම් ලැබෙන්නේ නැහැ. කොහොම හරි කරලා විමසිල්ලෙන් ඉඳලා දැන් අපි ගොඩක් කාරණා කියන මේවා උපදින ආකාරයන් පිළිබඳව එතකොට ඒ එවැනි ආකාරයකට මේවා උපදිනවාද හිතේ නොසන්සුන්කම් තියනවාද ඒ වගේම මේ කියන ආකාරයේ ගැටලුකාරී தත්වයන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවාද කියලා තමන්ගේ පැත්තෙන්ම තමන් විමස විමසා විමස විමසා බලන්නට ඕන. තමන්ගේ පැත්තෙන්ම තමන් විමස විමසා විමස විමසා බලන්නට ඕන. එහෙම විමස විමසා විමස විමසා බලමින් හැම වෙලාවකම වගේ ජීවිතය નિවැරදි කරගන්න අවශ්‍ය කරන අතිවිශාල වූ වැඩපිළිවෙලක් සිද්ධ කරන්නට ඕනේ. ඉතින් කොහොමද මේ උද්දච්ච කුච්චයෙන් අයින් වෙන්නට දේශනාවේ සඳහන් කරලා තියෙන දේවල් මොනවද කියලා අපි ඉස්සලා බලන්න ඕනේ. අත්ති වික්කවේ චේතසෝ අවූප සමෝ තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා උද්දච්ච කුච්ච සුපාදාය උපන්නස්සවා උද්දච්ච කුක්කුච්චස දීවභාවය වේකුල්ලාය චිත්තයාගේ නොසන්සුන් බව ගැන නුසුදුසුසේ මෙනෙහි කිරීම බහුල බව හේතු කොටගෙන නූපන් උද්දච්චය උපදින බවත් උපන් උද්දච්ච කුක්කුච්චය නැවත නැවත ඉදීම වශයෙන් වැඩෙන බව සඳහන් කරලා තියෙනවා. එතකොට මේ චිත්තයාගේ නසන්සුන් බව කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්චයමයි. එතකොට මෙතනදී. එතකොට එහෙම එකක් ඇති වුනහම ඒක ප්‍රහාණය හුඟාකට සිද්ධ වෙන දේ තමයි ඒක ප්‍රහාණය කරන්නට අවශ්‍ය කරන දේවල් ගැන හිතන්නේ නැතුව අයියෝ මගේ හිත හරිම සංසුන් මේ මට මුකුත් කරගන්න බෑ මට මේ හිත එකඟ වෙන්නේ නෑ බලන්නකෝ කියලා අර ඒකෙන්ම කලබල වෙනවා ඒ කලබල වීමෙන්ම තමයි ඒ ගැන මෙනෙහි කිරීමෙන්ම තවත් නොසන්සුන් බවට පත් වෙන ඒවා තමයි ඔය අන්තිමට යන්නේ සාමාන්‍ය ජීවිතවලදී කියනවා මේක එහෙමම තමයි. අන්තිමට වෙන්නේ හානිය වැඩි වෙනවා මිසක් හානිය අවම වෙන්නේ නැහැ. ඉතින් මේක නවත්තන්න අපි කාරණා හොයනකොට මේකට මෙන්න මේ මේ මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න ඕන. අපිට යම් කිසි ආකාරයක නොසන්සුන්කමක්, කලකිරීමක්, පසුතැවීමක් ඇති වුණාම මම මේ දේ කරේ නෑ කියලා හිත සංසුන් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ නැත්තම් වෙන්නේ මේ නොසන්සුන්කම හින්දා අර සමහර අයට තියෙන්නේ මම මේ වෙන උදාහරණයක් උපර ගන්නම් මේ මොකක් හරි සිද්ධියකට තරහ වෙනවා දෙන්නේ. තරහ වෙලා ඔන්න වචන දෙක තුනක් කියා ගන්නවා. ඒ වචන දෙක තුන කියාගත්තට පස්සේ දැන් දෙන්න මොකක් හරි සිද්ධියකට නෙමෙයි තරහ වුනේ. එක්කෙනෙක් පරණ රණ්ඩු වෙච්ච මොකක් හරි කතාවක් ආයෙ කියනවා. එතකොට අනිත් එක්කෙනා ඒක ආයෙ මතක් කරලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද අර පළවෙනි රණ්ඩුව හේතු වෙනවා දෙවෙනි පරණ රණ්ඩුවක් ආයෙත් මතු කරලා පරණ එකට ආයෙ රණ්ඩු වෙනවා. ඔව් මට මතකයි මේ විදිහට කිව්වා. ඔව් ඔව් ඒ දවස්වලත් එහෙමයි කලිනුත් එහෙමයි එදා සිද්ධියදීත් මේ වගේ තමයි කරේ කියලා මතකනේ කියලා ඉවරලා ආයෙ එකට රණ්ඩු වෙනවා. ඒ වගේ මේක පටලා ගැනීමක්. හිත නොසන්සුන් වුණාට පස්සේ අර වගේ වෙන්නේ මොකද? නොසන්සුන්කම නිසා නොසන්සුන්කමක් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ නොසන්සුන්කම ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒක ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා මිසක් ආ ඒ නොසන්සුන්කම හින්දා තවත් නොසන්සුන්කම ඇති වෙන විදිහට. ඒක හරියටම ප්‍රකට කාරණාවක්. ඒක හරියටම හොඳට අධ්‍යයනය කරලා බලන්න අපේ පින්නන්නේ Taman තුළ මේ වගේ ලක්ෂණ පහළ වෙන හැටි අත්දැක ගන්න පුළුවන් ඕන තරම්. අනේ මන්දා මගේ හිත එකඟ වෙන්නේ නැහැ මගේ හිත එකඟ වෙන්නේ නැහැ මේ භාවනාවක් වැඩෙන්නේ නැහැ කවදා මේක කරගන්නද දන්නේ නැහැ මේවා මෙහෙම තිබ්බොත් එහෙම මොනවා වෙයිද කියලා ඔය එක එක අනවශ්‍ය මෙනෙහි කිරීම කරලා කරලා කරලා කරලා කරලා මොකද වෙන්නේ එන්න එන්න එන්න වැඩි ප්‍රශ්නේ දුරදි කියවා ගන්නවා ලෞකික ජීවිතයේ සමහර දේවලුත් ප්‍රශ්නෙන් ප්‍රශ්නයකට මුණ දෙන විදිහට සිද්ධ කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ අපේ පින්නත් මේ අති විශාල වූ ගැටලුවක් එහෙම වුණාම වෙන්නේ ලොකු ගැටලුවක් මොකක්ද ගැටලුව එන්න එන්න එන්න ප්‍රශ්න අවුල් බවටමපත් වෙනවා එතකොට වෙන්නේ තිබ්බට වැඩිය ලොකු ගැටලුවක්. ඉතින් මේවා ගැන හොඳට තේරුම් ගත්ත මිනිස්සු මොකද කරන්නේ? මේ වගේ හානියක් වෙනකොට පරම දෙයක් ඉඳලා හරි හානියක් වෙනකොට හොඳට සිහියෙන් මේ ගැටලුකාරී தත්ත්වය දිහා බලනවා. බලලා මොකද කරන්නේ? හිමින් සැරේ බොහෝම හිමින් සැරේ අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා තමන්ගේ පැත්තෙන්. අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න තමන්ගේ පැත්තෙන් ඒ මොකද අපිට අවශ්‍ය කරන සිහිය වැඩි කරගන්න, විහිරිය වැඩි කරගන්න, නුවණ වැඩි කරගන්න, අදිස්ථානය වැඩි කරගන්න මේ මොකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ නොසන්සුන්කම් වලට හිත යෙදුනොත් විශේෂයෙන් චිත්ත සමාධිය නැති වෙන හින්දා චිත්ත සමාධිය නැති වෙනවා කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන අනේකුත් විස්කම්බනයන් ස්පම්බන ප්‍රහාණයන් සිද්ධ කරගන්න බෑ. මේ චිත්ත සමාධියේ තියෙන වටිනාකම කියලා කියන්නේ චිත්ත සමාධියේ නොසන්සුන්කමට ප්‍රහාරය එල්ල කරන්නේ. එතන තියෙනවා අනිත් පැත්තට හිතන්න ඕනේ විකල්ප ක්‍රියා මාර්ගයක්. චිත්ත සමාධිය කියන එක නොසන්සුන්කමට ප්‍රහාර එල්ල කරනවා. නොසන්සුන්කම ඇති කරනවා. නොසන්සුන්කම චිත්ත සමාධිය නැති කරනවා. හරිද? ඒතර සමාධිය බලවන්ත කරගන්න කෙනෙකුට නොසන්සුන්කම් උපදින්නේ නැහැ. නොසන්සුන්කම් උපදින්නේ නැති වෙනකොට ලැබෙන ලාභයක් තියෙනවා. දැන් අපි කලින් මතක් කරා සර්වාකුසල චෛතසික ධර්මයන් ගැන. එතකොට සර්වාකුසල චෛතසික ධර්මයන් වලින් එකක් තමයි නොසන්සුන්කම කියලා කියන්නේ. ඒ කියන්නේ හැම අකුසලයක් එක්කම නොසන්සුන්කම් ඇති වෙනවා. ඒ කියන්නේ නොසන්සුන්කම් නැති අකුසල් පහළ වීමක් නැත. එහෙනම් අපි මොකක් හරි එක කුසලයක් වර්ධනය කරගෙන උපරිම චිත්ත සමාධියක් වර්ධනය කරගත්තා. දැන් සමාධිය කියන්නේ සමාධිය. සමාධිය කියන්නේ හිතේ එකඟ බව. එතකොට ඒ හිතේ එකඟ බවක් මම මෛත්‍රියේ හින්දා ඇති කරගත්තා කියලා හිතන්නකො. උදාහරණයක් අරගෙනම කතා කරන්නකො. මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරගෙන මම ලොකු නොසන්සුන්කම නැති වෙන ලොකු සමාධියක් උපදවා ගත්තා. අන්න ඒක නිසා ඒ නොසන්සුන්කම මගේ තුළ ඇති වෙන්නේ නැති හින්දා රාග ආදී කෙලෙස් ධර්ම වලට ඉඩක් නැති වෙනවා නැගී හිටින්නට අසුබය නැති වුණාට මට සුබ හැඟීම් පාලනය වෙනවා හැබැයි අසුබයෙන් කැපිලා යනවා වගේ කැපිලා යන්නේ නැහැ හැබැයි එන්නේ නැහැ සමාධිය තියෙනකම් මේ සමාධිය නැති වෙනකොට තමයි ආ එන්නේ මේ සමාධිය ඒ අසුබ හැඟීම තදින් පාලනය වෙනවා එන්න දෙන්නේ නැතුව ඉතින් ඒකින් දා මේ ඒකාග්‍රතාවය කුමන හෝ කුසලයකින් උපදවා ගැනීමෙන් ඒකාග්‍රතාවය කියන චෛතසිකය ප්‍රබල වෙනවා. හරි කුමන හෝ කුසල හැඟීමකින් මේ ඇති වෙන දැන් දීපයක් එහෙමනේ. දීර්ය කියන්නේ වෙනම එක එක එක එක කුසලයන් ඉදිරියේ වීරය ඒ ඒ කුසලයට අදාළව ඇති වුණාට වීරය කියන ගුණාංගය අපේ පැත්තෙන් අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඉතින් ඒවා ගැන හිතන්න ඒකාග්‍රතාවය කියන හිතක් උපදින්න හේතු වෙන යම්කිසි කොටසක් තමයි චෛතසිකයක් තමයි ඒකාග්‍රභාවය කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්ක සංසුන් සිත් පහළ වීම සිද්ධ වෙනවා. මේවා අපි ඉතාම හොඳින් ඉතාම හොඳින් ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. ඉතාම හොඳින් අපේ මේ වැඩ කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය අවශ්‍ය වෙලාවට කොයි විදිහකින් හරි තමන්ගේ ජීවිතයට මේ දේවල් උපරිම වශයෙන් යෙදෙන විදිහට මානසිකාරය හදාගන්න හරිද? යෙදෙන විදිහට මානසිකාරය හදාගන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් ඇති කරගන්න ඕනේ. ඒක මේ මහා ගමනක පෙර ලක්ෂණ තමයි මේ අපි කතා කරන්නේ. භාවනාවට සතුරුකම් කරන තමන්ගේ කුසලයට ඉදිරියට ගන්නට බැරි වෙන අර ගමන යන්න බැරි වෙන විදිහට බාධාවන් තමයි මේ නීවරණ වලින් හටගන්නේ මේ නීවරණ ධර්මය යටපත් කිරීම නිසා සසර යනවා කියන්නේ. සසර අපිට මෙවැනි අවස්ථාවක මේ උතුම් ධර්මයේ තියෙන අවස්ථාවකත් අපි නීවරණ වලට යට වෙලා මේ ධර්මයට අනුව අපේ ජීවිතය අවබෝධ කරගන්නට අවස්ථාව සකස් කරගන්නේ නැතිනම් ඒ තරම් අපරාධයක් තවත් නැහැ. ඒ තරම් අපරාධයක් තවත් නැහැ. එතකොට දැන් අපි මේ කතා කරා වගේ අර එක උඩ එක වැටෙනවා. හරියට වැල් පොලිය වගේ. වැල් පොලිය වගේ කිනත් මේ උද්දච්චය දැන් මේ අලුතෙන් ඇති වෙන උද්දච්චය අර පරණ උද්දච්චයම හේතු වෙලා පරණ නොසන්සුන්කම හේතු වෙලා අලුතෙන් හැදෙනවා. ඉතින් දැන් අපි මේ ආකාරයට ධර්මයේ සඳහන් වෙන මේක නවත්වා ගන්න කරන්න ඕන දේවල් පිළිබඳව අත්‍යධික චේතස රූප සමෝ තත්ත යෝනිසෝ මනසකාර බහුකාරෝ ඒ කියන්නේ අර සමාධිය සංසිඳීම ආදිය මේ කියන්නේ මේ හිතෙහි ඇතිවන සංසුන් බව සංසිඳීම පිළිබඳව අදාළ සුදුසු මෙහි කිරීම බහුලව සිද්ධ කරන්න ඕනේ. එතකොට එහි තියෙන සුවදායක తত্ত্বය, එහි තියෙන වටිනාකම දැන් අපි කතා කරා වගේ ඒවයින් අපිට ලැබෙන ලාභයන් මේකුත් ආකාරයට මෙනෙහි කිරීමෙන් අපිට පැහැදිලිවම මේ කියන මේ නොසන්සුන් බව නැති කරගන්නට පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම අනිකුත් කාරණා ගැන මතක් කරොත් ධර්ම විනය දෙක ඉගෙනගෙන තියෙන්න ඕන කියන කාරණා හොඳට හොඳට ධර්ම විනය දෙක ඉගෙනගෙන තියෙන්න මොකද නැත්නම් පසුතැවිලිනවා පසුව විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වෙන අපිට විනයෙන් චෝදනාවෙන් පටන් ගත්තොත් වෙනවා මේ පසු කාලීනව දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට තියෙන එක්තරා ගැටලුව තමයි නොදන්නාකම කියන එක අදාළ නැත. මම දන්නේ නැතුව හරි පරාජිකාවකට හේතු වෙන කාරණාවක් සිද්ධ කරා නම් දැනගත්ත ගමන් එයාට තේරෙනවා මම පරාජිකාව වෙලා කියලා. ඒ චේතන වැරද්ද සිද්ධ වෙලා තියෙන්න ඕනේ. හැබැයි ඒක පරාජිකාවකට හේතු වෙනවා කියලා දන්නේ නැහැ. නමුත් ඒකට පරාජිකාව වෙලා ඉවරයි. ඉතින් අන්න ඒ වගේ ඒකින්ද ධර්මයේ විනය හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන කැප අකැප දේවල් පිළිබඳව හොඳින් ප්‍රශ්න කරලා විසඳාගෙන තියාගන්න ඕනේ. ඒ වගේම වැඩිහිටි අයව ආශ්‍රය කරන්න හොඳට වැඩිහිටි කියලා කියන්නේ කරන වයසෙන් නෙවෙයි. හොඳට තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගත්ත නුවණ තියෙන මිනිස්සුන් ආශ්‍රය කරන්න ඕනේ. එතකොට ධර්ම විනයදර කල්යාණ මිත්‍රයන්ව සේවනය කරන්නට ඕනේ. එතකොට මේ වෙලේම මේක කැපද මේක කැපද ආදී වශයෙන් තමන්ට යෝග්‍ය අයෝග්‍ය වෙන දේවල් පිළිබඳව කතාවන් මේ වගේ කාරණාවන් තමයි මේ අර ඉපදුනේ නැති උද්දච්ච කුච්චේ නූපදින්නට ඒ වගේම ඉපදිලා තියෙන නොසන්සුන්කම් දුරු වෙන්නට හේතු වෙන්නේ. හොඳට කරුණු දැනගෙන තියෙන්න ඕනේ කියන එක ධර්ම විනය දැනගෙන ඉන්න ඕනේ කැප අකප පිළිබඳව දැනගෙන තියෙන්න ඕනේ ඊළඟට වැඩිහිටියන් කරුණු දන්න අය හොඳින් සේවනය කරන්න ඕනේ. ධර්ම විනයදර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. ඒතර කැප අකැප බව පිළිබඳව කතා සත්‍යය කතා කියලා කියන්නේ ඒකනේ. ඉතින් මේ කරුණු තමයි මේ වගේ අපි මේ ප්‍රශ්نين බේරෙන්න සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ ඒ විසුණු වහන්සේලාට ඉතින් ගිහි ඇත්තන්ටත් ඊට අදාළවම තමන් අවශ්‍ය කරන පිළිවෙත් ධර්ම මොනවද කියලා හරියට දැනගන්න විශේෂයෙන් රස කුසල් පිළිබඳව දැනගන්න මතක් කරන්නම හිතෙනවා කලින් මතක් කරපු කාරණාවක් මොකද මේවා නොදැනගෙන සිද්ධ කරපුවාන් පස්සේ ඇති වෙන තත්ත්වයක් එක තරුණයෙක් මුණ ගැහෙනවා මට එක වෙලාවක පුදුම නොසන්සුන්කමක් ඇති වෙලා දාඩිය දාගෙන දැඩි නොසන්සුන් බවක් එක්ක ඉතින් ඇවිල්ලා අහපුවාම මොකද මේ කියලා වසර ගානකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච වැරද්දක් පිළිබඳව ඒ කියන්නේ යාගේ විවාහ પ્રાપ્ત වෙන්නට ආසන්න කාලයේ හෝ නැත්නම් ඒ විවාහ වෙලා තමන් බලාපොරොත්තු නොවන කාලයක ඉතිරෙන දරු ගැබක් විනාශ කරන්නට එයා කටයුතු කරලා තිබුණා. ඒකින්ද මේ යුවල ඊටාම දරුණු ගණයේ පසුතැවීමකටපත් වෙලා දැන් ඉතින් අපායේ යෑම හැරෙන්නට වෙන කරන්න දෙයක් නැතය කියන උපදේශක් ලැබිලා තියෙනවා. අන්න ඒකයි කියන්නේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, වෘද්ධයන් ආශ්‍රය කිරීම කියන එක අත්‍යවශ්‍යයි කියලා. ඒක අපාය යන්න හේතු වෙන කාරණාවක් වෙනවා නමුත් ඒකට ප්‍රතිකාර කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපාය යන කාරණාවක් නෙවෙයි. ඒකට ප්‍රතිකාර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ වෙලාවක පසුතැවීම නෙවෙයි පින්වත් නිකරන්න ඕනේ. ඉතාම උනන්දුවෙන් මනස ඝාතනයක් මගේ අතින් සිද්ධ වුණාය. ඉතාම උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කරලා මේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන ගුණාංගයන් වර්ධනය කරගෙන කොහොම හරි කරලා අවශ්‍ය කරන තැනට තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න ඕන විපාකය නොලැබෙන විදිහට ආසන්න භවය හෝ රැකගැනීම සඳහා කළ යුතු දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. ඉතින් ඒකින්ද තමයි මේ කියන්නේ හරියට ප්‍රතිපදාව දැනගන්න, හරියට කරුණ දැනගන්න ඒකයි ධර්මය දැනගන්න ඕනේ කියලා. කියන්නේ කර්මය ගැන හරියට දැනගෙන තියෙන්න ඕනේ කියලා අපි හැම වෙලෙම ඒ කර්මය ගැන දැනගෙන නොසිටියොත් අපිට බොහෝ සැකයන් සහ පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ උද්දච්චය ආය උපදින්නේ නැති වෙන්නම නැති වෙන්නේ කවදා හරි දවසක මේ නොසන්සුන්කම් දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් ඒ වගේම අනාගාමි මාර්ගයෙන් මේ පසුතැවීම් කියන එක අයින් වෙනවා. ඉතින් මේ මාර්ග සිත් පුරවා ගැනීමෙන් මේවා සමුච්ඡේද වශයෙන්ම අයින් කරන්න පුළුවන්කම තියෙනවා. සමුච්ඡේද වශයෙන්ම අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම සිද්ධ කරන්නටත් අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදාගන්න ඕනේ. එතකොට අපි යනවා ඊළඟ කාරණාවට දැන් මෙතනදිත් ඒ වුණාට මතක් කරන්න ඕනේ මේ කාරණා ටික උද්දච්ච කුච්චයන් පිළිබඳව කාරණා ටික හොඳින් මතක තබාගෙන ධාරණය කරගෙන Tamanට එන නොසන්සුන්කම් ඒක ලොකු යෝධ වැඩක්. සමාධිය ඇති කර ගැනීම සඳහා නොසන්සුන්කමත් එක්ක pore ඇල්ලීම උද්දච්ච කුක්කුච්චයත් එක්ක පොරාල්ලන්න වෙනවා අපිට මේ සමාධිය ඇති කර ගැනීම සඳහා ඔන්න සිද්ධිය මේ දෙක හරියට නිකන් ආලෝකයයි අඳුරයි වගේ ආලෝකය ඇතිවීම අඳුර නැතිවීම කියන දෙක එකම සිද්ධියක්. හැබැයි ඒ සිද්ධියේ පැතිකඩ දෙකක්. හරි? ආලෝකය එකම සිද්ධියක් යම් තැනක ආලෝකමත් වෙනකොට අපිට කියන්න පුළුවන් කාරණා දෙකක්. එතන ආලෝකයමත් වුණා නැත්නම් අඳුර නැති වුණා. අන්න ඒ වගේ තමයි නොසන්සුන්කම සහ සමාධිය. දෙක එකට එන්නේ නැහැ. තරහ සහ මෛත්‍රියත් ඒ වගේ. වීර්ය සහ තීන මිද්‍යත් ඒ වගේ. එහෙනම් මේ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයන් තියෙනවා. එතකොට අන්න ඒ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ මේ කුසලයන් සමග තමන්ගේ ගනුදෙනුව කෙරෙන්නේ. දැන් මෙතන මේ නොසන්සුන්කම අභිභවා සමාධිය වර්ධනය කරගන්නේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරන්න හරි? ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න දැන් කියනවා මෙතන මේ අපි කතා කරපු කරුණු වල තව කරුණු හොයාගෙන ධර්මය තුලින් සියුම් සියුම් වශයෙන් මොකද දැන් මට පටන් ගන්න වැඩක් තියෙනවා. අන්න එහෙම පටන් ගන්න පුළුවන්. මට අලුත් රාජකාරියක් තියෙනවා සිද්ධ කරන්න. ඒ කියන්නේ මේ නසංසුන්කම නැති කරලා චිත්ත සමාධිය ඇති කරගන්නේ වැඩපිළිවෙලක් මම ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අන්න ඒක තමයි මේ අපි ආරම්භ කරන වැඩේ. ඉතින් මේකට අවශ්‍ය කරන එක එක එක එක දේවල් මේ මෙනෙහි කිරීම ආදිය මේ අපි මේ කතා කරපු දේවල් එකතු කරගෙන මොකද කරන්නේ? ඉමින් සැරේ බොහොම පරිස්සමෙන් ආරම්භ කරන ආරම්භ කරනකොට ඕන අසාර්ථක වෙනවා. ආයේ ඒකට අදාළව දේවල් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් එතකොට සත්පාය කතා ආදිය මේ කතා කරපු දේවල් භාවිතා කරගෙන ධර්ම විනය හදාරමින් අවශ්‍ය මෙනෙහි කිරීම සිද්ධ කරමින් මොකද කරන්නේ නැවත යන්තම් උන සමාධිය පැත්තට බර වීගෙන යනවා ආය නැති වෙනවා ආය ඒ පැත්තට බර වෙනවා හිත ආය නැති වෙනවා ආය නොසන්සුන්ම වෙනවා මේ වෙලාවේ මේකට ප්‍රතිකර්ම යොදනවා තමයි දැන් මේ පුරුදු කරනවා හිත අන්න එහෙම පුරුදු කරනකොට ඒ ඒ වෙලාවේ කරන්න ඕන දේවල් දැන් මේ විදිහ දේවල් කරන්න ඕනේ දැන් මේ විදිහ දේවල් කරන්න ඕනේ මේ රසංසුන්කම් ඇතිවීමට මේ මේ දෙහෙත් තියෙන්නේ මේකට මේ මේ දෙහෙත් තියෙන්නේ ඔය විදිහට ඒ ඒ දත්තා ඒ ඒ අකුසලයන්ට යොදමින් නොසන්සුන්කම කියන එක අයින් කරගැනීමේ වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් සිද්ධ කරගන්නවා කියනත් ඉතින් ඒක පුරුදු කරනවා කාලයක් යනකොට නොසන්සුන්කමක් නැත්නම් උද්දච්ච කුක්කුච්චයන් ඇති වෙන එනකොටම ඒක නැති කර ගැනීමේ යථාභූත ක්‍රමවේදය තමන්ගේ පැත්තෙන් ඉඳලා එනවා. අන්න එතකොට තමයි අර සංගාරව සූත්‍රයේ මේ සූත්‍රයේ තියෙන ආකාරයට අපිට මේ යථාභූත ඥානය තිබේ නම් තමයි තමන්ට අර්ථයක් අනුන්ට අර්ථයක් දෙපැත්තටම අර්ථයක් සහ අර කියන මානසිකව වැහෙන ස්වභාවය අර වැඩියෙන් සජ්ජායනා කරලා තිබුණත් ඒ වාගේ ආශ්‍රයවක්වත් වැටහෙන්නේ නැති සජ්ජායනා මේ නොකරපු දේවල් ගැන කවර කතාවක්ද කියලා. ඒකෙම තියෙන තව කාරණාවක් තමයි මේ ඒකෙම තියෙන විකල්ප කාරණාව තමයි මේ බ්‍රාහ්මණයා සඳහන් කරනවා මේ සමහර වෙලාවල් කියනවා මේ සජ්ජායනා නොකරපේවත් තේරෙනවා කියලා. සජ්ජායනා නොකරපේවත් තේරෙන නැහැ ඉතින් සජ්ජායනා කරපේවා ගැන කවර කතාවක්ද කියලා. ඒ තමයි මේ නීවරණ යටපත් වෙච්ච අවස්ථාව. හොඳින් නීවරණ යටපත් වෙලා චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය වෙලා තියෙනවා නම් තුනත් මේ සැබවින්ම අපිට නොතේරුණ කරුණු තේරෙන්න පටන් ගන්නවා. නොතේරුණ කරුණු තේරෙන්න පටන් ගන්නවා කියන එක ඉතින් ඒකින්ද මෙහි තියෙන වටිනාකම් තව තව මෙනෙහි කරන්න. හැමදාම ජීවිතේ මුලාවට පත් කරගෙන ජීවත් වෙලා බෑ. ජීවිතේ අතුලාන්තය අවබෝධ කරගන්න ඕනේ. මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් ගත්තට පස්සේ ඕන්න ඔය ඕන එකක් කියලා ඉන්න පුළුවන්. ඇයි? දැන් දන්නවා වෙන දේ මොකක්ද කියලා. ඒකින් අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කර ගැනීම තමන්ගේ පැත්තෙන් කියලා අතිවිශාල වූ වගකීමක් වෙනවා. හොඳයි. ඒ තමයි උද්දච්ච කුච්ච. දැන් අපි යමු මේ විචිකිච්ඡා කියන ධර්මතාවය පිළිබඳව විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කියන එකට තවත් කියන නමක්. එතකොට නොයේකුත් දේවල් පිළිබඳව නොයේකුත් කර්ම පිළිබඳව තමයි මේ සැකයන් ඇති වෙන්නේ. හැම දෙයක් ගැනම ඇතිවන හැම සැකයක්ම විචිකිච්ඡා නීවරණය වෙන්නේ නැහැ. මේ නීවරණය කියලා කියන්නේ අපිට කුසලයන් වර්ධනය කරගන්න ධර්මයන් ඒ කියන්නේ විචිකිච්ඡා කියන නමින් අපි සඳහන් කරන්නේ ධ්‍යාන ආදී ධර්මයන් ලබා ගැනීමට එතකොට මොනවද මාර්ගසිත, ඵලසිත, උත්තරී මනුස්ස ධර්මයන් ලබා ගන්නට බාධා වෙන සමාධියට බාධා වෙන මේ සැකයන් තියෙනවා. අන්න ඒ සැකයන් නිසා Tamante එක දිගට වීර්යය ගන්න බෑ. එක දිගට අවශ්‍ය කරන වැඩ පිළිවෙල නිර්මාණය කරගන්න බෑ. අන්න ඒ ඉන්න ඒ තමයි ඇතිවන්නා වූ විචිකිච්ඡාව කියලා කියන්නේ. ඉතින් ඒකට සඳහන් කරලා තියෙනවා මේ පිළිබඳව ගන්නවනේ. බුද්ධ ආදී අටතන පිළිබඳ වෙන සැකය කියලා. බුද්ධ ආදී අටතන කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න එක තැනක් ගැනවත් සැකයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිටියාද නැද්ද? ඔය කිව්වට බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් සිටියාද නැද්ද දන්නේ නැහැ. කවුරු හරි එකතු වෙලා හදපු ධර්මයක්ද දන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වෙනවා. ධර්මය ගැන සැක ඇති වෙනවා. සංඝයා කෙරෙහි සැක ඇති වෙනවා. ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පිළිබඳව සැක ඇති වෙනවා. ඕක කරාට ඔය කියන தත්ත්වයකටපත් වෙන්නට පුළුවන්කම නැති වෙති කියලා. ඊළඟට අතීතය පිළිබඳ අතීත ස්කන්ධ ආදිය ගැන සැක ඇති වෙනවා. අනාගත ස්කන්ධ ආදිය ගැන සැක ඇති වෙනවා. එතකොට මේ දෙපැත්තම අතීත අනාගත කියන දෙපැත්තම පිළිබඳව සැකය තියෙනවා. පටිච්චසම්පාදය ගැන සැකය තියෙනවා. ඔන්න ඔය අට තමයි මේ ධර්මය ගැන මොකද මේ අතීත අනාගත ස්කන්ධයන් වර්තමානය කියන දේ අවබෝධ කරගන්න පටිච්චසමුපාදය අවබෝධ කරගන්න වර්තමාන ස්කන්ධ වල සැබෑ ස්වභාවය පටිච්චසමුපාදය අවබෝධ වෙනකොට සිද්ධ වෙනවා. එතකොට ඒ අතීත අනාගත දේවල් පිළිබඳව සැක ඇති වුනහම ඒ පටිච්චසමුප්පන්න ඒවා සකස් වෙච්ච ආකාරය පිළිබඳ අවබෝධ කරගන්න හිත යොමු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වුනහම මේ ධර්මය ගැන ධර්ම ඒ ශ්‍රද්ධාව නැති වෙනකොට මේ ධර්මයෙන් එයා ප්‍රයෝජන ගන්න සූදානම් වෙන්නේ. එතකොට ධර්මය ගැන සැක ඇති වෙනකොට කොහොමත්ම මේ ධර්මය තුළ අපි දන්නවානේ සැක ඇති වෙච්ච කෙනා ගැන ධර්මයේ සඳහන් වෙන්නේ පින්නත් මේ අර දැන් කාන්තාරක යන කෙනෙක් මෙන්න මේ නිකායේ මෙච්චර දුරක් ගියාම ශේම භූමියක් තියෙනවා කියලා දන්නවනේ. හොඳටම දන්නවනේ. ඒ ආසන්නයට ගිහිල්ලා තියෙන වතුර උස්සගෙන යන දේවල් පවා අයින් කරනවා මෙච්චර බරක් උස්සගෙන යන්න ඕනේ නැහැ කියලා හොඳටම දන්නවනේ. ඉතින් ඊළඟට බය නැතුව යනවා. වීරයෙන් යනවා. දැන් දන්නවා හවල් තැනට ගියාම අනිවාර්යයෙන්ම මට ශේම භූමියක් තියෙනවා කියලා දන්නවා. දන්න අයට ලොකු අතුලාන්ත තල්ලුවක් දැනගෙන යන කෙනෙකුට අතුලාන්ත ලොකු තල්ලුවක් ඇති වෙනවා කියන්නේ ඒ ගමන යන්න. ඒ වගේ නෙවෙයි යම්කිසි කෙනෙක් අපි හිතමු කාන්තාරයක අතරමං වෙනවා කියලා. කාන්තාරයක අතරමං වුණොත් දැන් එයා උදේ නැගිටලා යන්න. හම්බෙයිද නැද්ද කියලා කිසිම විශ්වාසයක් නැහැ සේම භූමියක්. ඉතින් ඌව වමන ටිකක් දුර යනවා. ගිහිල්ලා මේක අතර හරියන එකක් නැති. ඒ හරියටම දන්නේ නැහැ නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දකුණට යනවා. ආය වමට යනවා. දකුණට ඔහොම ඔහොම ගිහලා එක තැන කරගෙන වෙලාවකට ඒ කිසි විශ්වාසයක් නැහැ. ඒක හින්දා මග නොදන්නවා නම් යන මග ගැන සැකනම් යන්න බෑ. ඉතින් ධර්මය ගැන සැකනම් මහා සංඝරත්නය ගැන සැකනම් එතකොට මොකද වෙන්නේ? එයාට අර ඇතුලාන්තයෙන් අධිකතර වූ වීරයක් අරගෙන තමයි මේ කුසලය සම්පාදනය කරගත යුතු තියෙන්නේ. ඉතින් ත්‍රිශික්ෂාව ගැන සැකයි නම් සීල සමාධි ප්‍රඥා කියන ගුණයන් ගැන සැකයි නම් අතීතනාගත සහ මේ දෙකම ගැන ඒ ස්කන්ධයන් ගැන සැකයි නම් පටිච්චසම්පාදය ගැන සැකයි නම් මේ ගමන යන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් එන්න ඒ සැකය විසින් පස්සට අදිනවා මේ වැඩේ පිළිවෙල. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම Tamanට. මේ ධර්මය තුලින් ලැබෙනා වූ ප්‍රබල යහපත පිළිබඳව විශ්වාසය තියෙනවා කියලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විශ්ය ගැන. කර්මය නැති කරන ආකාරය ගැන විශ්වාස විශ්වාස කරන්නට අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ. කර්මය කියලා කියන්නේ පෙර භවයන් වල කරපු සහ මේ භවයේ කරපු වැරදි අපිට නැවත විපාක දෙනවා පාප කර්මයන් කියන්නේ ඒවා. ඒත් ඒ කාලේට හොඳට තේරෙනවා හරියට කරදර ඇති වෙනවා, හරියට හිරිහැර ඇති වෙනවා, මේ වගේ දේවල් ඇති වෙනවා. එතකොට එවැනි ආකාරයක දේවල් තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙනකොට හරිද තමන්ගේ පැත්තෙන් එවැනි ආකාරයක දේවල් සිද්ධ වෙනකොට මොකද වෙන්න ඕනේ තමන් ඊ타ත්ම දැඩිව තේරුම් ගන්නවා මේ කර්මය කියලා සමහර අය එතකොට ඒ ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒ කර්මානුරූප දේවල් කරදරකාරී තත්ත්වයේදී අර බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන දේ තමයි කරන්නේ. එතකොට දැන් සමහර අය කල්පනා කරනවා නෑ නෑ නෑ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පස්සේ කළා අර වෙනත් නොයේකුත් ආකාරයේ ක්‍රියාමාර්ග තියෙන ඒවා කරනවා. ග්‍රහ පූජා තියන්න ඕනේ කියනවා ග්‍රහ වස්තුන් හින්දා තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා කියනවා අහවල් අහවල් දේවල් කරන්න ඕනේ කියලා කියන අන්න එතන තියෙන්නේ ධර්මයේ ගැන තියෙන සැකයක්ද කියලා තමන් ළඟ තියෙන සැකය දුරු කරගන්න සියලු යහපත උදා කරගන්න පුළුවන් මේ ධර්මයෙන් අතිවිශාල ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන් මේ ධර්මයෙන් සතුටක් උපදවා ගන්න පුළුවන් මේ ධර්මයෙන් කියලා දැනিলা තියෙද්දි වෙනත් වෙනත් සතුට කරා යන ඔය කිව්වට කියලා බෞද්ධත්වම ඔය කිව්වට එහෙම කරගන්නට බෑනේ කියලා අදහසින් කටයුතු කිරීමෙන් සැක පහළ කිරීමෙන් තමන්ට යා යුතු මඟ හරියට යන්නට පුළුවන්කමක් නැහැ. මේ කාලේ වෙනකොට පින්වත්නි හරියට කරුණු එකතු වෙලා තියෙන කාලයක්. හරියට කරුණු එකතු වෙනවා අපිට එකතු කරගන්න පුළුවන් මාධ්‍යයක් වැඩි වෙලා තියෙනවා. ඒකෙන්ද අර සමහර වෙලාවට ඒ කරුණුම බාධාවක් වෙනවා විමසන්න. මොකද ඉස්සරට වැඩිය ගොඩාක් විමසන්න හේතු වෙන සැක උපදින්න හේතු වෙන බොහෝ දේවල් එක රාසින එක එක්කෙනාගේ සැකත් අනෙත් එක යාලා සැකයක් ආපුවාම ඒ ගැන විමසන්නේ නැතුව ඒ ගැන කරුණු හොයලා බලන්නේ නැතුව හරීම නරක විදිහට ඒ Tamanට ඇති වෙන ඔක්කොම උදාහරණ සමාජයට කාට යනවද කියලා දන්නේ නැහැ ඔය සමාජ මාධ්‍ය ජාල නිසා ඒ වගේ අනර්ථයක් සිද්ධ වෙනවා ඒ වගේම අර්ථයක් සිද්ධ වෙනවා වගේම ඒවෙන් අනර්ථයකුත් සිද්ධ වෙනවා ඇත්තටම එවැනි මාධ්‍ය ජාලාවලට උදාහරණ සමහර කරුණු නිසා කෙනෙක්ගේ හිතක සැකයක් පහළ වුණොත් ඒක අර උදාහරණයට ලොකු පාපයක් බවට පත් වෙනවා කියන්නේ. අපි හරි පරිස්සම් වෙන්න ඕනේ මේ සමාජ මාධ්‍යයන් සමග වැඩ කටයුතු කරද්දී හරීම ප්‍රවේශම් වෙන්න ඕනේ. කොහොම නමුත් මේ ඇති වෙලා කියන්නේ එහෙම විමසීම් බහුල යුගයක්නේ. ඒක හින්දා හරියට සැක උපදිනවා. ඉතින් ඒ සැක දුරු කරගන්න බොහොම අපහසුකම් ඇති වෙනවා. ඒ නිසා වෙන්න බොහෝ ආකාරයට අපි ඒ සැක උපදින දේවල් පිළිබඳව මෙනෙහි කිරීම අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ ඒ සැක උපදින දේවල් ගැනම නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒ පිළිබඳව මානසිකාර පැවැත්වීමෙන් සැකයම සැකයට තුඩු දෙන හේතුවක් වෙනවා. මේක බොහොම ප්‍රකට කාරණාවක් බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙන්නේ මේ විචිකිච්ඡාව ගැන සඳහන් කරනොත් අත්ති වික්කවේ විචිකිච්ඡා ඨානියා ධම්මා තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නායවා විචිකිච්ඡාය උපාදාය උප්පන්නායවා විචිකිච්ඡාය බිහියෝ භාවාය වේපුල්ලාය මේ විදිහට විචිකිච්ඡා අවිද්‍යාවේ උත්පත්තියට හේතු වෙන කරුණු සැකයට හේතු වෙන කරුණු නසුදුසු විදිහට මෙනෙහි කිරීමෙන්ම නූපන් විචිකිච්ඡාව උපදින්නටත් උපන් විචිකිච්ඡාව වැඩි වෙන්නටත් හේතු වන්නේය කියන එක ධර්මයේ සඳහන් වෙන කාරණයක් මේ පසුගිය කාලවල සමහර වෙලාවට නොයේකුත් ආකාරයේ මේ ධර්මයට අදාළ දේවල් නෙවෙයි ත්‍රිපිටකයේ තියෙන සිද්ධි අහවල් සිද්ධිය ඔන්න මේ කාලේ සිද්ධ වුණා මේ කාලේ මේ සිද්ධිය සිද්ධ වුණා ඊට පසු කාලේ මේ සිද්ධිය සිද්ධ වුණා කියලා තියෙන මේ සිද්ධි අරගෙන සමහර පිස්සු මිනිස්සු මොකද කරේ මේ පිළිබඳව සැක උපදින ආකාරයට නොයේකුත් ආකාරයේ මත සමාජයට ඉදිරිපත් කරන්නට පටන් ගත්තා. ඉතින් මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු මාර්ගන ඒ ඒ එකක්වත් ධර්ම කරුණු නෙවෙයි. Taman තුලින් දැකිය යුතු පංච පාදානස්කන්ධය ගැනත් නෙවෙයි. ආයතන ගැනත් නෙවෙයි. එතකොට වෙනත් ආකාරයක තියෙන සතිපට්ඨානය ගැනත් නෙවෙයි. එහෙම නැත්නම් ඉර්ධිපාද ගැනත් නෙවෙයි, බොජ්ජංග ධර්ම ගැනත් නෙවෙයි, මේ මොනවත්වත් ගැන නෙවෙයි. මේ කට්ටිය මේ කතා කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මෙන්න මේ තියෙන මේ මේ සිද්ධි වගේක් ගැන අහවල් විසුණු මහන්සිය පිරිනවන් පෑවා කියලා අහවල් තැන මෙන්න මේ කාලෙදි පිරිනවන් පෑවා කියලා තියෙනවා. එතකොට මම නිකන් උදාහරණයක් කියන්නේ එතකොට නෑ ඊට කලින් අහවල් වික්ෂෝ පිරිනම්පාවගේ රතන තියෙනවා මෙතන තියෙනවා ඊට වෙනස් දෙයක් කියලා ඔන්න වගේ මේ අදාළ නොවන සිද්ධීන් පිළිබඳව හරිද ඒක මේ ත්‍රිපිටකය ගිහි වෙනකොටවත් කටපාඩමින් වික්ෂුන් වහන්සේලා මේ ධර්මය අරගෙන එනකොටවත් ඒ සිද්ධි ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නට ඇති කියලා හිතන්නට බෑ පින්නත් මේ සිද්ධි අදාළ නැහැ ඒ තරම්ම. ඒවායේ පරස්පරයක් තියෙන්නටත් පුළුවන් තිබුණාය කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒ වගේ අර ඒවා ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඔන්න ඒ වගේ සැකයට හේතු වෙන කරුණු ගැන මෙනෙහි කරන්න පටන් ගත්තාම ලොකු ගැටලුවක් එනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාය කියලා මතයක් හදාගෙන ඉතින් දැන් ඒක උනත් නොඋනත් අපි සිද්ධ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය මොකක්ද කියලා. ඒ දැක්ම මොකක්ද කියන එක ගැනයි ඇත්තටම කරුණ විමසන්න ඕන. නැතුව මේ උත්පත්ති ලෝක ස්ථානය ගැන අල්ලලා එකතු වෙලා කණ්ඩායම් දෙකක් හදාගෙන රණ්ඩු වෙනවා ඊට පස්සේ. ඒ නිසාවෙන් බෞද්ධයෝ අතර තියෙන බෞද්ධ ප්‍රබෝධය නැති වෙන බෞද්ධයෝ කණ්ඩායම් දෙකක විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල පරසු වචන කියා ගන්නවා. නඩු වලට යනවා. ගිහිල්ලා ඒ එක තැනකදී මම හොඳටම දන්නවා එක්තරා නඩුවකට පෙනී හිටිය වෙලාවේ මේ නඩුවේ හිටියේ අන්‍යාගමික විනිශ්චයකාරවරයෙක්. මේ මෙතුමා කියනවා ඔය ඇත්තෝ කල යුතුව තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ ඉපදිච්ච තැන ගැන ඇති කරගෙන මතවාද ඇති කරගෙන රණ්ඩු වල්ලන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දර්ශනය හැදෑරීමයි කියලා මේ මිනිස්සයා කියලා කියනවා. හොඳටම දන්න දෙයක් මේ කියන්නේ. මොන තරම් ලැජ්ජාවක්ද බලන්නකෝ. මොන තරම් ලැජ්ජාවක්ද මේ බෞද්ධයන්ට මේ කියන්නේ. ඒක මහා ලැජ්ජාවක්. හරි. ඉතින් ඔන්න ඔය වගේ අපි හැම වෙලාවකදීම හැම වෙලාවකදීම අපේ පැත්තෙන් ඊ타මත්ම දරුණු ආකාරයක ප්‍රතිපත්තියක් අරගෙන යන්න ඕන මේ විචිකිච්ඡාව පිළිබඳව නම් පිළිබඳ. බුද්ධ ආදී අටතැන ගැන යම් සැකයක් පහළ වෙන ස්වභාවයක් තියෙනවා නම් ඉක්මනට කරුණු හොයලා ඒක දුරු කරගන්න ඕන. ඉතින් මේ විචිකිච්ඡාව ඇති වෙන්න බලවත්ම හේතුව වෙන්නේ ඇති වෙලා තියෙන විචිකිච්ඡාවමයි. හරිද? බලන්න ඒක ඒක නැත්නම් සාමාන්‍ය ජීවිතයේදීත් අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. මේ මේ ඔය සැකය කියන එක ගමුකෝ අපි මේ බුද්ධ ආදී අර්ථන ගැන නෙවෙයි. යම් කිසි ස්වාමි දියණියකට ස්වාම පුරුෂයා ගැන පුංචි සැකයක් ඇති වුණොත් ඒක අකාරණයේහි සැකයක් ඇති වෙනවා. නමුත් සැකයක් ඇති වෙන මොකක්ද? එතන ඉඳලා ඒ සැකය ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ සැකය ඒ වෙලාවෙම නැති කරගත්තේ නැත්නම් ඉක්මනට කරන්න ඕන සැකයක් ආවට පස්සේ ඒ සැකය අයින් වෙන්න අවශ්‍ය කරන කරුණු කරේ නැත්නම් සාමාන්‍ය ලෞකික ජීවිතේ හරියට කරදර වෙනවා. ඒ මොකද ඒ ඒ සැකය උඩම තව සැකයක් තියෙනවා. ඒ සැකයේ උඩ තව සැකයක් ඇති වෙනවා. ඒ සැකය මත තව සැකයක් ඇති වෙනවා. මෙහෙම සැකේ එන්න එන්න ඒ කියන්නේ විචිකිච්ඡාව ඉපදෙන්න ප්‍රධානම හේතු වෙන්නේ විචිකිච්ඡාවමයි කියලා කියන කාරණාව මතක තියාගන්න ඕනේ. මේවා අපිට සමහරට අලුත් කරුණු වෙන්න පුළුවන්. ජීවිතේ දන්න දේවල් අපේ පැත්තේ තියෙන ක්‍රියාවලිය අපේ පැත්තෙන් අපි අත්විඳින දේ ඉතින් ඒ ඒ සැකයන් ගැන හොඳට හොයලා බලලා අපි මොකද කරන්න ඕනේ ඉක්මනින් ඒවා නැති කර ගන්න ඕනේ. ඒ වගේම තමයි යම්කිසි එක් කරුණක් ගැන වරක් හෝ මේ බුද්ධ ආදී අටතැන ගැන එක සැරයක් හරි මොකක් හරි සැකයක් ඇති වුණා නම් ඒ සැකය ප්‍රහාණය කරේ නැත්නම් ඒක තුලින්ම ඒක තුලින්ම අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් ඇති වුණා නම් ධර්ම ගැන සැකයක් ඇති වෙනවා. ඒවත් එහෙම මේ එක කරුණක් ගැන සැකයක් ඇති වුණොත් අනිත් කරුණ ගැන සැක ඇති වෙන්න හේතුවක් ඇති වෙනවා. ඉතින් අනිත් කරුණු හත ගැනම එතකොට සැකයක් ඇති වෙනවා. එතකොට ශික්ෂාව ආදී කරුණු පිළිබඳව සැකයක් ඇති වුණොත් අනිත් සැකේනොත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා තමන්ගේ තුලින් අත්දැකීම කියන එක ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඒ වගේම තමයි සැක ඇති වුණොත් ඉක්මනින් සිතා ඉක්මනින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා හිතා ඉක්මනින් තමන්ගේ ධර්ම කරුණු මෙහි කරලා කරුණු විමසලා ඉක්මනින් ඉක්මනින් මේ සැකය අයින් කරගන්න ඕන. කොහොමද මේ සැකය අයින් කරගන්න ඕන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන විචිකිච්ඡාව අයින් කරගන්න ඕන ආකාරය ගැන අත්ති වික්කවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා සේවිතබ්බා සේවිතබ්බා ධම්මා හීනප්පනීතා ධම්මා කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ මේ කියන කරුණු පිළිබඳව යෝනිසෝ මනසිකාරය උපදවාගෙන නැවත නැවත මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. අන්න එහෙම මෙනෙහි කරනකොට අනුප්පන්නායවා විචිකිච්ඡාය අනුපාදාය උප්පන්නායවා විචිකිච්ඡාය න වියෝ භාවාය වේකුල්ලාය. ඉතින් මේ තේරෙනවනේ නේද? මොනවද මේ? සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ කුසල අකුසල ධර්මයන් සාවද්‍ය අනවද්‍ය ධර්මයන් ඒ කියන්නේ මොනවද හරි ධර්ම මොනවද වැරදි ධර්ම කියලා ඊළඟට සෙවිය යුතු ධර්මයන් නොසෙවිය යුතු ධර්මයන් මොනවද කියලා දැනගන්න ඕනේ ඊළඟට හීන ප්‍රනීත ධර්මයන් මේ වගේ ඒ කියන්නේ උසස් ධර්මයන් උසස් නොවන ධර්මයන් මොනවද මේ වගේ මේ ධර්ම කරුණු ගැන යම් කිසි ආකාරයක දැනීමක් මේවා තමයි කුසලයන් මේවා තමයි අකුසලයන් ඒ වගේ තමන් හදාරන්නට ඕන. එතකොට සැක උපදින්නේ නැහැ. විශේෂයෙන්ම අපේ පින්නන්ත අයට අපි හැමදාමත් මතක් කරනවා භාවනා කමඨහනක් ආදිය වර්ධනය කරද්දිත් මතකද මම හැමදාම කියනවා ඒ කමඨහන යම් යම් පියවරවල් තියෙනවා. මේ සිද්ධ කරන දේ තුලින් මට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. මේ සිද්ධ කරන දේ තුලින් මට ලැබෙනා වූ ප්‍රතිඵලය මොකක්ද කියලා විමසන්න ඕනේ. හැම වෙලෙම මට ලැබෙන ප්‍රතිඵලය කියලා විමසන්න ඕනේ මොකක්ද කියලා අන්න ඒක ඉතාම වැදගත් කාරණාවක්. ඉතා වැදගත් කාරණාවක් වෙනවා පින්වත්නි. ඇයි මම එහෙම කියන්නේ? හිතන්න බලන්න අපේ මේ ජීවිතය අවබෝධ කරගන්න අපි හුඟක් වෙහෙස වෙන්න ඕනනේ. ගොඩාක් වෙහෙස වෙන්න ඕනේ මේ ජීවිතය අවබෝධ කරගන්න. ඉතින් ඒකින්ද ඒ ජීවිත අවබෝධය ඇති කරගන්න තියෙන අවස්ථාව නැත්තටම නැති වෙන්න පුළුවන් මේ පුංචි කාරණාවක් හින්දා. ඒකින්ද කිසිම විදිහකින් තමන්ට සැකයක් නූපදින විදිහට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් මේ කුසල අකුසල ධර්මයන් ආදිය හොඳින් ගවේෂණය කරන්න ඕනේ. හොඳින් විමර්ශනය කරන්න ඕනේ. මොනවද කුසලයන් මොනවද අකුසලයන් කියලා දැනගන්න ඕනේ. ඒවා තුලින් ඇතිවෙන දේවල්. ඒකයි මම කියේ භාවනාවක් කරද්දී අර ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල ඇතිවෙන ප්‍රතිඵලය දැනගන්න කාරණා සහිතව කියලා මම කිව්වේ ඒකයි. හැමදාම මම කියන්නේත් ඒකයි. දැන් ඉහළම ඉලක්කය දන්නවා. එතකොට මං යා යුතු ඉහළම ඉලක්කය. මේ ඉලක්කයට යන්න තියෙන පියවරවල් ටිකක් තියෙනවා. දැන් අසුභ භාවනාව විස්තර කරද්දී, මෛත්‍රී භාවනාව විස්තර කරද්දී, කාරණා සහිතව මේ දේ කළොත් මේ දේ වෙනවා, මේ දේ කළොත් මේ දේ වෙනවා, මේ දේ කළොත් මේ දේ වෙනවා. නිකන් නෙවෙයි වෙන්නේ මෙන්න වෙන ආකාරය. ඔය අපේ තමන්ගේ මානසිකාරය ගැන තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ඔය අප්‍රමාණව මෛත්‍රිය වර්ධනය කිරීම බොහෝ දිසා අනුදිසාන් වලට මේක පැතිරීම වැනි දේවල් ගැන අපි සාකච්ඡා කරනවානේ. ඒ වගේ දේවල් සාකච්ඡා කරද්දී කොහොමද ඒක වෙන්නේ කියලා අපි විමසන්න ඕන. මම අර කියන්නේ පාසලක ළමයි ඔක්කොම ගැන තනි හැඟීමක් ඇති වෙනවා. එක එක ළමයා ගැන වෙන වෙනම හැඟීමක් ඇති වුණාම සමහර වෙලාවට ඒ ඔක්කොම ගැන තනි හැඟීමක් ඇති වෙන එක ආරාධනා කරලා සිද්ධ වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ පැත්තෙන් ආරාධනා කරලා සිද්ධ වෙන දෙයක් නෙවෙයි පින්වත්නි. ඒ කියන්නේ එක්කෙනෙක් හොඳ ළමයෙක් කියලා අදහසක් ඇති වුණා, දෙවෙනි එක්කෙනත් හොඳ ළමයෙක් කියලා අදහසක් ඇති වුණා, තුන්වෙනි එක්කෙනත් හොඳ ආ ඒ තුන්දෙනාම හොඳ ළමයි කියලා ඒක අදහසක් එනවා. ඒක මේ හිතේ ස්වභාවය හේතු වෙන එකතු වෙන ස්වභාවය. ස උපනීසෝ ස පරික්කාරෝ කියලා සඳහන් වෙනවානේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම වැනි දේව ඒ කියන අංග 8 හේතු වෙලා එකතු වෙලා මාර්ගසිත උපදින බව අපි හොඳ ආකාරව දන්නවා. එහෙම හේතු වෙලා එකතු වෙලා මාර්ගසිත උපදින බව අපි හොඳ ආකාරව දන්නවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි ගොඩාක් අවධානයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම තමන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක ධර්මය සම්බන්ධ කරගත්තාම අත්තනාව ඥානීයාත කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඔය කාලාම සූත්‍රයේදී එහෙම සැක ඇති වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය මතකයිනේ. හ්ම් කුසලයේ අකුසලයේ විමසන්න කියලා පරම්පරාවෙන් ආවට පිළිගන්න එපා. එතකොට නොඒකුත තර්කයට අහු වුණාට පිළිගන්න එපා. මේ වගේ කාරණාවන් ගොඩාක් දේශනා කරලා අන්තිමට කාලාම වැසියන්ට දේශනා කරේ පින්වත්නි මේ කියන විදිහට මේ මේ සැකය ඇතිවීම සාධාරණයි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ඉඩක් දෙනවා කාලාම සූත්‍රයේදී. අපි වේලාවක කාලාම සූත්‍රය සම්පූර්ණයෙන්ම හදාරමු. ඉතින් එතකොට මේ එහෙම ඉඩක් දීලා මොකද වෙන්නේ අවසානයේදී සඳහන් කරන්නේ තමන් තුලින් දකින්න කියලා. තමන් තුලින් දකින ආකාරය පිළිබඳව ඉතාමත්ම ප්‍රබලව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? තාමත්ම තමන්ගේ අතුලාන්තයෙන් මේ දේවල් තමන් තුළින් අත්දකින්නට අවස්ථාව ඇති කර ගැනීම ඉතාම වටිනවා. එතකොට ඉතින් ඔය සැකයක් නෑ අත්දැකීමම තමයි ගොඩාක් වටින්නේ. ඉතින් මේකට අමතරව සාමාන්‍ය තව කාරණා හයක් සඳහන් වෙනවා විශේෂයෙන්ම අපි ත්‍රිපිටකය හදාarලා තියෙන්න ඕනේ. ත්‍රිපිටක ධර්මය සම්පූර්ණයෙන්ම හදාරන්න පුළුවන් නම් එහෙම හෝ ඉන් කොටසක් හෝ ඉගෙනගෙන තිබීම අනිවාර්යයි බෞද්ධ විදිහට. එතකොට මූලාවටපත් වෙන්න බෑ. මූලාශ්‍රය දන්නවා. එකෙක් නැවිල එක එකව කියනවා. සමහරවල් මහ පුදුම දේවලුත් කියනවා. විශ්වාස කරන්ද හිතෙන සමහර පුදුම දේවල් හිතිච්ච හිතිච්ච හැටියට අර්ථ දක්වනවා කියනත් නේ. පුදුම හිතන වෙලාවට සමාධිය ඕනේ නැහැ කියලා. සමාධියට යම්කිසි ඇලීමක් තිබ්බා ඒකින්ද සමාධිය සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න කියලා කියනවා. භාවනා කරන්න ඕනේ නැහැ කියනවා. හ්ම්. ඒක දැන් සබ්බාස සූත්‍රය එහෙම කියන්නේ භාවනා පහතබ්බා කියලා. අන්තිමට මේකින්ද ඒක සෝවාන් වුණාට පස්සේ කියලා කියනවා. මේ වගේ ඉතින් මේවා ජනප්‍රිය කතා බවට පත් වෙලා අහොස් වෙලා ගිහිල්ලා ඉවරයි දැන් සමාජයේ. නමුත් අපි ඒවා දැනගන්න ඕන තවත් ඉදිරියටත් එවැනි දේවල් සමාජයෙන් එන්නට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ නිසාවෙන් අපි ඊ타මත්ම ප්‍රබලව අපේ ශක්තියින් වර්ධනය කරගන්න ඕනේ. ඒකයි මේ බෞද්ධ විදියට Tamanට තියෙන එකම සාධකය එකම මූලාශ්‍රය පිටකත්‍රය. ඉතින් මේ ත්‍රිපිටකය හදාරීම පිළිබඳ උනන්දුවක් ඇති කරන සමහර අය පොතක්වත් දැකලා නැහැ. දැන් ඔය අටුවා ටීකා ආදී පිළිබඳව හරියට සැක පහල කරන කතා කියන අයත් එක්ක සමහර වෙලාවට අපි සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා මේ මෙන්න මේ ආකාරයට නේද මේවා මේ තියෙන්නේ කියලා සාකච්ඡා කරපුවාම ඒ අය හරියට මේ එක එක විස්තර කියනවා. ඉතින් කාගෙන් හරි අහගෙන දැනගෙන පස්සේ අපි අහනවා අටුවාවක් දැකලා තියෙනවද? අටුවා ග්‍රන්ථයක් දකින්නවත් නැතුව කාගේ හරි කීමක් අහගෙන සැක පහල කරගෙන එක වෙලාවක අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. තවත් කාලයක සැබෑවට මේ තාමත්ම මේ අපිට මේ ධර්මය අවබෝධ කරගන්න අති මහත් වූ රුකුලක් මේ වර්තමානයේ ලබා දුන්න අපේ ගෞරවනීය අති ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේ නමක් වන තේරුකාණ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකය හොඳින් හදාarලා ලියලා තියෙන ග්‍රන්ථ මූලාශ්‍ර සහිතව. ඒ ග්‍රන්ථ පවා ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් මත ඉදිරිපත් කරමින් ඒවා සමහර වික්ෂුන් වහන්සේලා තහනම් කරලා කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ தත්ත්වයන් වලදී අපිට ත්‍රිපිටකය හදාරා තිබීම ඉතා වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක් අපි කරලා තියෙනවා. ඒ තමයි පෞද්ගලිකව භික්ෂුන් වහන්සේලාගේ සරණ යන්න එපා කියලා. ධර්මයේ සරණ යන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න මහා සංඝරත්නයේ සරණ යන්න. එහෙම නැතු මේ අහවල් භික්ෂුවගේ සරණ අපි ගිහිල්ලා තියෙනවා කියලා ගියොත් වෙන්නේ එයා කියන කියන ඔක්කොම දැන් මාව අරගෙන මගේ පැත්තේ අපි මේ හාමුදුරුවෝ කියන දේ විතරයි අහන්නේ කියලා හිතනවා කවුරු හරි ලෑස්තිලා ඉන්නවනම් දැන්ම මේ වැඩේ නවත්තලා දාන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට පටහැනි දෙයක් වෙනවා. එතකොට අපිට නීවරණ ධර්ම වැඩෙන්න තියෙන ඉඩකට ගොඩක් වැඩි. මගේ පැත්තෙන් මොනවා හරි මගේ අවබෝධයේ අඩුවක් හින්දා හරි මොනවා හරි එකක් කළා වචනයක් කියවුනොත් වැරදි දෙයක්. සමහරට මම ඒක ඉක්මනටම හදා ගන්නවා. හානි වෙන්නේ අන්ධ භක්තියෙන් මාව අල්ලගෙන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඔය හාමුදුරුවෝ කියන දේවල් විතරක් අහපුවාම ඇති කියලා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට වඩා පටහැනි දෙයක්. ඒක වැරදි දෙයක්. හැමෝම කියන දේවල් විමසන්න. ඒ විමසලා තීරණයක් ගන්න. හැම තැනකම ගන්න දේවල් තියෙනවා. හරිද? එහෙම එහෙම විමසලා තීරණයක් ගන්න ඕනේ නකොට මූලාශ්‍රයන් හදාරන්න ඕනේ. ඒකයි කියන්නේ ත්‍රිපිටක ධර්මය හදාරන්නට කියලා. එතකොට මේ බුදුන් දහන් සඟුන් කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව ප්‍රශ්නයන් තියෙනවා නම් ඒවා විමසලා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හොඳින් දැනගන්න ඕනේ. ඉතාලම හොඳින් දැනගන්න ඕනේ. කිසිම සැකයක් ඇති වෙන්නේ නැති වෙන්න. කවුද සංඝ රත්නය කියන එක විශේෂයෙන්ම බුදුන් දහම් කියන මේ උතුම් රත්නයන් පිළිබඳව සැක පහළ වෙනවට වඩා මහා සංඝ රත්නය ගැන සැක පහළ වෙනවා වැඩි පින්නත් මිනිස්සුන්ට හුඟක් වෙලාවට ඉතින් ඒ නිසාවෙන් ඒ ගැන කරුණු විමසීම අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඒක ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන. රත්නත්‍රය පිළිබඳව ප්‍රශ්නයන් විචාරන්නට ඕන වගේම විනය හොඳින් දැන ගැනීමට ඕනේ. ඒක අපි කලින් මතක් කරා. විනය හොඳින් දැනගන්න ඕනේ කියලා අර කුක්කුච්චය උපදින්නේ නැති වෙන්නටත් ධර්මය ගැනත් එහෙමයි. දැන් මේ සැකේ නැති වෙන්නත් විනය දැනගන්න ඕනේ. ඊළඟට හොඳින් ඇති කරගත්ත ශ්‍රද්ධාව ඇති බව ත්‍රිවිධ රත්නය කෙරෙහි වැසගත් ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒක ගැලවෙන්නේ නැති වෙන්න ඕන. ඊටාත්ම ප්‍රබලව මට අන්‍ය සරණක් පිහිටක් නැහැ කියලා ප්‍රබල ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕන පින්නත් මේ ඒක ඊටාම වැදගත් කාරණාවක් වෙනවා. ඒ ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම ඊළඟට ඒ පහන් හැඟීම් තියෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම ඒක අනිවාර්ය දෙයක් නේ ශ්‍රද්ධාව තියෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් මේ ශ්‍රද්ධාව බෝ වෙනවා වගේ පින්නත් මේ එයත් හැම වෙලෙම රත් වෙන දේවල් කියනවා. ශ්‍රද්ධාව නැති මිනිසුන් රත් වෙන්න හොඳට දැවෙන්න පිච්චෙන්න දේවල් කියනවා. ඒ මොකද ඒ ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ දන්නවා එහි තියෙන වටිනාකම. අන්න ඒකින්ද එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් මේ බුද්ධ ආදී අටතන පිළිබඳව සැක උපදින ස්වභාවය සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ඉතින් ඒකෙන් දා ඒ කල්යාණ මිත්‍රයන්ගේ ලාභය ලබා ගන්න ඕනේ. ඒ වගේම සත්කාය කතා. හැම වෙලෙම මේ සැකය දුර වෙන කතාවල් සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න ඕනේ. සැක ඇති වෙන කතා නැති වෙන්න ඕනේ. ඉතින් ඒකට ගෝචර වෙන අයව භාවිතා කරන්නට හැම වෙලෙම සූදානම් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ කටයුතු කිරීමෙන් කවදා හරි දවසක ඔය විදිහට විස්කම්බන වශයෙන් මේ විචිකිච්ඡාව සැරෙන් සැරේ සැරෙන් සැරේ යටපත් කරගන්නවා වගේම විචිකිච්ඡාව කියන එක ආය නූපදින පරිදිම ත්‍රිවිධරත්නය කෙරෙහි මේ අතපැන ගැනීම තියෙන සැකයක් ආය කවදාකවත් ඇති වෙන්නේ නැති වෙන විදිහටම නැති වෙනවා සෝවන් පලස්ත තත්වයකට පත් වෙනකොට මාර්ගසිතේදී ප්‍රහාණය වෙලා යනවා පලස්ත සිතේදී ආය කවදාකවත් බුද්ධ ආදී අටතැනගෙන සැකයක් පහළ වෙන්නේ නැහැ ඉතින් දැන් මෙන්න මේ සැකය ඇතිවෙන්න හේතු වෙන තැන්වලදී සැකය ඇති වෙන තැන්වලදී මගේ තුල සැකය ඇති වුණාය කියන හැඟීම ජනිත කරගෙන මගේ තුල සැකය ඇති වුණාය කියන කාරණාව ජනිත කරගෙන මොකද කරන්නට ඕනේ ඒ සැක නැති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ සැකයන් නැති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇති කරගන්න ඕන කාරණාව. ආය මතක් කරනවා මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. සිද්ධිය. සැකය ඇති වෙන ස්වභාවය තිබුණා. ඒ සැකය ඇති වෙන ස්වභාවය සැකය ඇති වුණා ස්වභාවය නිසා ඊට පස්සේ ඒ සැකය නැති වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි මොකද කරේ දීර්ඝ වශයෙන් සිද්ධ කරගෙන ගියා ආයසක ඇති වුණා ආය නැති වුණා ආයසක ඇති වුණා ඒවා නැති වෙන විදිහේ මේ කතා කරපු සියලුම හාත්පසින්ම මේ නිවරණය යටපත් කරන්න ඕන කරුණු තමයි මේ සාකච්ඡා කරේ එතකොට ඒ විචිකිච්ඡාව කියන නිවරණ ධර්මය ওই විදිහට යටපත් වෙන්න උපදිනකොටම යටපත් වෙන්න අවශ්‍ය කරන මේ වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් නැවත ඇති නොවෙන්න අවශ්‍ය කරන මානසිකාරය කියන වැඩපිළිවෙල ඇති කරන ගැඹුරු වැඩපිළිවෙල තමයි දැන් තමන්ගේ පැත්තෙන් තියෙන තීක කරන්නේ කොහොමද පුරුදු කරලා දැන් ඒ කියන්නේ විචිකිච්ඡාව නැති කරලා ඒක විස්කම්බන වශයෙන් නැති කිරීම පුරුදු කරනවා පුරුදු කරනවා ඒ වැඩපිළිවෙල පුරුදු කරනවා. හරි? අන්න ඒ පුරුදු කිරීමෙන් අවසානයේදී පුරුදු කෙනෙක් බවට පත් වෙනවා. හරි දැන් අපි යනවා මුල් උදාහරණයට ආශ්‍රමයේ පහම එකට අරගෙන. වාහනයක් එලවගෙන යන්නට පුරුදු කරපු කෙනෙකුට අවශ්‍ය අවශ්‍ය වෙලාවට ඒ වාහනය තිරිංග තද කරන්න ඕන වෙනවා තිරිංග තද කරන්නත් වේගය වැඩි කරන්න ඕන වෙනවා වේගය වැඩි කරන්නත් වම් පැත්තට ධාවනය කරනකොට දකුණු පැත්තට භාවනය කරන්න ඕන වෙලාවට ඒ ඒ වෙලාවට අවශ්‍ය අවශ්‍ය විදිහට ඒක භාවිතා කරමින් මොකද කරන්නේ තවන් මේ ඒ වාහනය අනතුරු කරගන්නේ නැතුව ඉදිරියට අරන් යන්න ඕන කරන මානසිකාරය හදාගත්තට පස්සේ තනියම වාහනේ අරන් යන්න පුළුවන් වේගෙන් අරන් යන්නත් පුළුවන් තව කෙනෙක්ගේ කතා කර කර අරන් යන්නත් පුළුවන් කලින් මේ හරිම භයානක දෙයක් විදිහට තියාගෙන හිටපු කෙනාට මේ වාහනේ අරයි යන කිස්සරහට අනතුරක් නොකරගෙන බයෙන් හිටපු කෙනා දැන් කාත් එක්ක හරි කතා කර කරත් මේ වැඩේ කරනවා බලන්න ඒක කරනවා නෙවෙයි කෙරෙනවා කෙරෙන මට්ටමට මානසිකාර්ය සකස් කරන්න අපිට පුළුවන් වාහනය. සාමාන්‍ය වාහනයක් අරගෙන යන්න මානසිකාර්යය උපදවා ගන්නට වැඩිය දසදහස් ගුණයක් අමාරුයි. හිත මේ පස්පැත්තට විසිර යන්නට දෙන්නේ නැතුව පස්පැත්තට හානි වෙන්න දෙන්නේ නැතුව ඒ කියන්නේ බාහිරට විසිරෙන්න දෙන්නේ නැතුව එතකොට අභ්‍යන්තරයට හැකිලෙන්න දෙන්නේ නැතුව සංසුන් වෙන්න දෙන්නේ නැතුව සැක උපදින්න දෙන්නේ නැතුව අතර ගැටෙන්න දෙන්නේ නැතුව මේ හිත කොහොම හරි කරලා අවශ්‍ය කරන කඩේකට අරගෙන යන්නට ඒ ඒ ඒ ඒ තැන්වලදී ඒ ඒ සිද්ධීන් සිද්ධ වෙනකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අන්න ඒ වැඩපිළිවෙල සිද්ධ කරන මානසිකාරය උපදවා ගන්නට හරි අපූර්වට වාහනයකින් නිරුපද්‍රිතව ගමනක් යනවා වාගේ වාහනයකින් නිරුපද්‍රිතව ගමනක් ගිහලා ගමනාන්තයට යනවා වාගේ ආත්පසින්ම වටකුරු කරගෙන එන එන එන එන හැම බාධාවකටම පිළිතුරු සපයාගෙන අපිට චිත්ත සමාධිය කියන තැනට ඒකාග්‍රභාවය කියන තැනට ප්‍රථම ධානය කියන තැනට චතුත්ථ ධානය කියන තැනට සෝවාන් මාර්ගසිත කියන තැනට ඵලසිත කියන තැනට අවසානයේ අරහත් ඵලය කියන තැන දක්වාම මේ සිත ධාවනය කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. මේ සිත ධාවනය කරන්නට පුළුවන් වෙන්නට ඕනේ කියලා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන කඩේම. හරි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ඉහළම ඉහළ මානසිකත්වය. ඉතින් ඒ එහෙම යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් නිර්මාණය කරගන්නටයි අවශ්‍ය වෙන්නේ. ආය ආය මතක් කරන ධර්ම දේශනාවේ අරමුණ මේ කරුණු ටික කියා පෑම නම් නෙවෙයි. සංගාරව සූත්‍රයේ තියෙන ආකාරයට මේ කාමච්ඡන්ද ආදියෙන් නැඩගෙන ගිය වෙලාවේදීම යථාභූත ඥාණයෙන් ඒ නීවරණයන් යටපත් කරගන්නට නොහැකි නම් තමන්ට අර්ථය දැනෙන්නෙත් නෑ අනුන්ට අර්ථය දැනෙන්නෙත් නෑ ඔබේ අර්ථයම දැනෙන්නෙත් නෑ යථාභූතව වැටහිලා තියෙන දේවල් වල වැටහීමක් නැති වෙලා යනවා වැටහිලා නැති දේවල් ගැන කවර කතාවක්ද ඉතින් ඔන්න ඔය විකාර රූපී தත්වයකට තමන්ගේ මනස විකාර වෙන හැටි අර නිශ්චලව තියෙන පෑම් වාජනය නොයේකුත් පාට වැටිලා විනාශ වෙලා යනවා එතකොට ඒකෙන් අර මූණේ මූණේ හැඩේ බලා ගන්න බැරි වෙනවා. ඊළඟට රත් වෙලා ඒක බුබුලු දානවා. ඊළඟට ඒකට පාසි ආදිය එකතු වෙලා ඒක විකෘති වෙලා යනවා. ඒකෙන් අවශ්‍ය කරන වැඩේ කරගන්න බැරි වෙනවා. ඊළඟට වාතයෙන් සැලී වැටලා කම්පණය වෙලා මේකෙන් අවශ්‍ය කරන වැඩේ කරගන්න බැරි වෙනවා. අවසානයේදී ඒක කරුවලක තියලා මේ වැඩේ කරගන්න බැරුව යනවා. ඉතින් ඒ වගේ අපේ මේ හිත ධර්ම අවබෝධය සඳහා අවස්ථාව තිබියදී ඒ ධර්ම අවබෝධය සඳහා ගෝචර නොවන තත්යකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක නැති කරගෙන ඉදිරියට යන මානසිකත්වය ඇති කරගන්න තමයි අපි මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ. මේ සාකච්ඡාවේදීම අපේ පින්නන්ත අයට අපි හිතනවා හැකියාවක් ලැබෙන්නට ඇති කියලා යම් අදහසක් ඇති කරගන්න මේ මානසිකාරය ගොඩවා ගැනීම පිළිබඳව. ඒ මොකද ඒ වෙලාවේ ඒ වෙලාවෙම ඒ දේ සිද්ධ නොකළා නම් ගැටලු බොහෝමයක් ඇති වෙන බව හොඳින් තේරුම් ගන්න ඕනේ. ගැටලු බොහෝමයක් ඇති වෙන බව හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සම්පාදනය කරගමු. ඒක සඳහා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණමේ ආංශංශය හැම දිනාටම මේ උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියලා ඒකට අවශ්‍ය කරන සියලු යහපත දායවා කියලා ප්‍රාර්ථනා කරන ඉතින් අද දවසේ පටන් අලුත් ජීවිතයක් ආරම්භ කරන්න හිතා ගන්න වෙනවා. දැන් තියෙන වැඩ වර්ගයක් තියෙනවා. දැන් වාහනයක් හම්බුණා වාහනේ එලවන්න පුරුදු වෙන්න ඕන. ඒ ඒ වාහනයක් එලවන්න පුරුදු වෙනවා කියන්නේ අලුත් අත්දැකීමක් ලබනවා කියනත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා වගේ නිකන්. අන්තිමට ඒ වාහනේ වැඩක් ගන්න පුළුවන්. තත්ත්වයටපත් වෙනවා. ඒ වගේ මට දැන් මේ හිත පදවන්න පුරුදු කරන්න ඕනේ කියලා අදහසක් ඇති කරගන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හිත පදවාගෙන යන්න ඕන මම අනතුරු සිද්ධ කරගන්න නැතුව මාර්ගසිත දක්වාම හිත පදවාගෙන යන්න ඕනේ. අන්න එහෙම පදවාගෙන යන වැඩපිළිවෙල පුහුණු කිරීම තමයි අද පටන් මම ආරම්භ කරන්නේ කියලා හැමදෙනාම මේක කරන්න පුළුවන් බව තේරුම් අරගෙන වාහනයක් එලවන්න ඕන මානසිකාරය උපදවා ගත්තා නම් මේ මානසිකාරයත් උපදවා ගන්නට නොහැකි දෙයක් නෙවෙයි කියන වග දැනගෙන හැමදෙනාම ඉතාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය ශ්‍රවණය කරපු මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කළාය අපේ ජීවිතය निराවුල් කරගන්නට හැකියාව තියෙනවාය ඒ ආකාරයෙන් අපි මේ ජීවිතය සාර්ථක කරගන්නවාය සසර සුවපත් කරගන්නවාය මමත් මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින අය අතරින් කෙනෙක් බවටම පත් වෙනවාය කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න හැම දිනාටම ත්‍රිවිධත්මයේ ආශිර්වාද ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා උතුම් තත්වයට පත්වන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති හොඳයි පින්වත්නි පැය පහක් තිස්සේ අපි තමන් ගැන කතා කරා අපේ ජීවිතය ගැන කතා කරා අපේ ජීවිතය නිරවුල් කරගන්න ආකාරය ගැන කතා කරා ඉතින් මේ සාකච්ඡාවන් වලින් අපිට නැති ශ්‍රද්ධාව ඇති වෙනවා විශේෂයෙන් සැකය දුරු වෙනවා තමන්ට වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා. මේ සියල්ල સિદ્ધ කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන අපේ පින්වන්ත පේසගේ බැතිවර දායකත්වය හේතු වෙන වගේම ජයමග රූපහානි කාර්ය මණ්ඩලයේ අපේ පින්වන්ත දරුවන්ගේ සත්ක්‍රියාවන් හේතු වෙන. ඉතින් අපි මේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු මේ සත්භාවයෙන් සිද්ධ කරන්නා සියලු කටයුතු හේතු කොටගෙන යත්තන්ට ලැබී තියෙන දුක් කරදර තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුර වේවා ලැබෙන්නට තියෙන දුක් කරදර තියෙනවා නම් ඒ දුක් කරදර දුර වේවා කායික මානසික සුවතාවය ඇති වේවා සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට නම්පත් නොවේවා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතරව ලැබේවා අවසානයේ දුතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් ක්‍රියාවන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ පැය පහක් තිස්සේ සිද්ධ කරන ධර්ම දේශනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විශේෂ කාරණාවක් මුල් කරගෙන ඔබ අප හොඳින් හඳුනන දයානන්ද දිසානායක මැතිතුමා හා සෝමා දිසානායක මැතිණිය තලවතුගොඩ පදිංචි දයානන්ද හා සෝමා දිසානායක කියන ඒ දෙපළ කියන ආදරණීය දෙමව්පියන් දෙපළගේ 50 වෙනි විවාහ සංවත්සරය නිමිත්තෙන් ඔවුන් දෙදෙනාට ඉතා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අරමුණ ඇති කරගෙන ඒ පින්වන්ත දූ දරුවන් විසින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පූර්ණිමා හා දිලීපද සිල්වා හරීන්ද්‍ර හා ප්‍රවීන් දිසානායක යන දූ දරුවන් විසින් තමයි අද දවසේ මේ 50 වෙනි විවාහ සංවත්සරය නිමිත්තෙන් ඔවුන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන්න ඉතින් අපි ප්‍රාර්ථනා කරමු රටට අවංකව ඉතා විශාල සේවයක් සිදු කරපු ඒ දයානන්ද දිසානායක මැතිතුමා ඒ වගේම සෝමා දිසානායක මැතිණිය ඇතුළු ඒ දුවා දරුවන් සියලු දෙනාටමත් විශේෂයෙන් මේ දෙපළට දීර්ඝායුෂ වේවා නිරුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ධර්ම අවබෝධය සඳහාම වේවා ඒ වගේම ධර්මානුකූලව කටයුතු කරන යුතුවා දරුවන් හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් එයාගේ සඳහන් කරන අනිකුත් අදහස් තමයි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ජයමග කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි හැම දිනාටම යහපත උදා කරවන්නට ධර්මයේ දීර්ඝ වේලාවක් ධර්මය දේශනා කිරීමෙනුත් ධර්මයේ ශ්‍රවණය කිරීම මහා කුසල ඇති වෙනවා. ඉතින් එවැනි කුසලයන් සම්පාදනය කරගන්නට ඔබ අප හැම දිනාටම උදව් උපකාර කරපු ඒ පින්වන්ත දුවා ධර්මන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි හැමදෙනාටම දැනතුනා සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ අත්තන් නමින් මේ පරිලෝකීය අවසිරම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගතියෙන් සුගතියටපත් වේවා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. පින්වන්ත ඔබ හැමදෙනාටම ධර්ම ශ්‍රවණේ මානසංස වාරය උතුම් ධර්ම අවබෝධය සඳහා පාරමිතා ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.